ආශ්‍රිතන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණය බුද්ධ වචනයක් තියෙනවා චේතනාං භික්කවේ කම්මං වදාමි කියලා. චේතනාව කර්මයක් බවට පත් වෙනවා. සෑම චේතනාවක්ම කර්මයක් බවට පත් වෙනවා. ඒ කර්මය ආත්ම දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඒ ආත්ම දෘෂ්ටිය ඒක තුළ තිබුණද එහෙම නැත්නම් ඒක ස්වභාවික ක්‍රියාදාමයක්ද එහෙම නැත්නම් අප විසින් කරපු එකක්ද ඒක වෙනස් කරන්න බැරිද පුළුවන්ද ඒක ਦਿੱත්ත ධම්ම වේදනීයද අවෝසි කර්මයක්ද ඒකේ தත්ත්වයට වෙනස් කරගන්න ඒක තුළ හැකියාව තිබෙනවද මෙන්න මේ කියන පැටලවිල්ල තමයි උන්වහන්සේට නිවැරදි කරගන්න ඕනේ කියලා හිතෙන්නේ. එමනේ මේ කාර්ය අෂ්ටාංගික මාර්ගයේ අත්වෙනි අත්වෙනි මාර්ගයට සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඒකට කියනවා සම්මා සති කියලා. ඉතින් ඊළඟ එක තියෙන සම්මා සමාධි. සමාධි කියන්නේ ඉවරනේ නැවතුණා කියන්නේ. එතකොට මේ සම්මා සතිය තුළ භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය වඩන්න මානෙනි සම්මා සතිය පුරුදු කරන්න කියන එකෙන් මම දැක්කා කීප පොලක තථාගතයන් වහන්සේ මේ ලෝකයේ මිනිසුන්ට සරලව තේරුම් ගන්න බැරි දේවලුත් ඒක තුළ අභ්‍යන්තරේ කතා කරනවා. මට වැටුණා මෙන්න මේ කාරණාව. දැන් චේතනාම්බික්කවේ කම්මං වදාමිනේ. කවුරුරි කෙනෙක් අපට නිඳා කළාම අපි නොකරපු වැරද්දකට දොස් කිව්වාම අපිට තරහ වෙනවා. එතකොට චේතනාව කර්මයක් වුණා. මොකද්ද කර්මයක් උනේ? මම එයාට යම්කිසි ප්‍රතිචාරයක් දැක්ුවා. ඒ ප්‍රතිචාරය ලබන්න මම සුදුසුකම් ලැබුවා. දැන් මට කර්මයක් ඇවිල්ලා තියෙනවා. ඒක සමහරට පාරදීමක් වෙන්න පුළුවන්. එයාට ජීවිතානි වෙන්න පුළුවන්. ආනන්තරීය පාප කර්මයක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ඉවසගත්ත නිසා ඒක ඉවර වෙලා අවසි වෙලා යන්නත් පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ චේතනාවක් චේතනාවක් එයාට වචන බවටපත් වුණා. ඒ වචන මාතුල චේතනා බවටපත් වුණා. ඒ චේතනා ක්‍රියාවලියක් බවටපත් වුණා. දැන් ඒක කර්මයක් වෙලා. සම්මා සතිය තුළින් අපට පුළුවන්ලු ඒක නිවැරදි කරන්න. දැන් උපමාවක් ගත්තාම අසුවලා මට නෙමෙයි බනින්නේ මගේ අඩුපාඩු වලට. මගේ අසංවරයට බලන්නකෝ අසංවරය බැනුම් නැටි. මගේ දුර්වලකම් බැනුම් නැටි. මගේ දුර්වලකම් බැනුම් මම නෙමෙයි. මේ විදියට එයා සම්මාවෙන් දැක්කාම ඒ සම්මාවේ සතිය පිටෙව්ව. කවදාකවත් ඒ චේතනාවෙන් කර්මයක් හැදෙන්නේ නැළු. ඇයි ඒ චේතනාවට කර්මයක් හදන්න බැරිලු? ඒ චේතනාව සම්මාවෙන් ගොඩ නගපු එකක්. ඒ ගොඩ නගපු සම්මාවේ තමයි එයාගේ සතිය තියෙන්නේ. අසුවලා බැන්නාය නින්දා කළාය අක්‍රෝෂ කළාය එහෙම එකක් එයා තුල නැහැ. එයාට බැනලා නැහැ කවුරුත්. ඇයි? එයා ඒක නිවැරදි කළා. ඒ ඒ ඉපදෙන්නට හේතු වෙච්ච දුකට හේතු වෙච්ච කර්මය සම්මාව කියන ඒ මිත්‍යාවෙන් ආත්මසීම විරුද්ධ පැත්තෙන් ඒක නිවැරදි කරලා නිවැරදි කරපු දේ මත සිත පීඨව. ඒක තමයිලු සම්මා සතිය සම්මා මත සතිය. සම්මා උදෙසා සතිය සම්මාව තුල සතිය ඕන විදිහට ගන්න පුළුවන්. එතකොට චේතනාම් වික්කවේ කම්මං වදාමි සෑම චේතනාවක්ම කර්මය බවට පත් වෙනවා. හැබැයි එතන එක නිවැරදි කරගත්තේ නැත්නම් එයා තුළ द्वේෂයක්, පටිගයක්, වෛරයක්, ක්‍රෝධයක්, ගැටීමක්, දබර වීමක්, අමනාප වීමක් පිටුපෑමක් මොනවාර එකක් වෙන්න පුළුවන්. ඒ හැම දෙය තුලින්ම එයා කර්මයක් ගොඩනගනවා. බරපතල වැඩි නම් ඒක ආනන්තරිය පාප කර්ම වෙනකන් යනවා. ඒ ගොඩනගන කර්මයේ ආර්ය උත්තමයකට නම් මාර්ගයේ වඩපු කෙනෙකුට නම් ඒක ਦਿੱත්ත ධම්ම වේදනීය කර්ම වෙන්න පුළුවන්. ඉවසගෙන කරබාගෙන ඒක සිටිවිලි වලට සීමා කරගෙන ඒක ක්‍රියාවට නංගු වෙන්නේ නැත්තම් ඒක සමහරට අවෝසි කර්ම වෙන්නත් පුළුවන්. හැබැයි ඒ කර්මයේ තුල අපට ආර්ය අෂ්ටාංග මාර්ගය ප්‍රයෝගික කරගෙන නිදාස් කරනවා නම් නිදාස් වෙනවා නම් ඒක සම්මාවෙන් නිවැරදි කරලා ඒ නිවැරදි කරගත්ත සම්මාව මත සිට පීඨවනවා සීය පීඨවනවා අර වැරද්ද දකින්නේ මෙන්න මේ විදිහට නිවැරදි කෙරුවොත් ඒක අවසි කරගන්න පුළුවන් අපට නිවැරදි කරගන්න පුළුවන් ඒක නිසා ඉපදෙන්න තිබුණා නම් අන්න ඒ ඉපදීම අපට වළක්ව ගන්න පුළුවන් තව මොනවාරි ඒක විස්තර කරන්න අවශ්‍යයි ඔව් මමත්වයේ ගොඩනගින්නේ අසුවලා මට බැන්නාය නිඳා කළාය අසුවලා මට මේ හිංසා කළාය ඒක ඒක තුල තමයි මිත්‍යාව තුල තමයිලු මම ගොඩනගන්නේ නෑ මගේ අඩුපාඩු වලටනේ බනින්නේ මගේ අඩුපාඩු වලටනේ උන්වහන්සේ විරුද්ධ මට විරුද්ධ නෑනේ මං හරි අසංවරයි අසංවරකම නිසා උන්වහන්සේ ටිකක් එකඟ නෑ මට ටිකක් විරුද්ධයි පිටිපානවා මට ඒ පිටිපාන්නේ මට නෙමෙයි මගේ අසංවරකමට එතකොට අර පුද්ගලයා නැතුව එතන ක්‍රියාදාමයක් තියෙනවා. ඒ ක්‍රියාදාමය තුළ මිත්‍යාවක් තියෙනවා. මිත්‍යාවට එහා පැත්තෙන් සතරමා භූතයාගෙන් සත්‍යයන්ගෙන් ප්‍රතිචාරයක් එනවා. ඒ ප්‍රතිචාරයට සාපේක්ෂව මෙයා දුක් විඳිනවා. එතන පුද්ගලික සත්‍යෙක් නැහැ. ඒ සම්මා සතිය තුළ ඒ මමත්වය, ඒ පුද්ගලයා නිර්මාණය වෙන ස්වභාවය නිවැරදි වෙනවා. තවත් මොකක්ද අපැදිනේ? ඕන එකක් අහන්න ප්‍රශ්නයක් නැහැ. දන්නවනම් අපි දේශනා කරනවා. දන්නේ නැත්නම් වඩලා ඇවිල්ලා ඒක කියලා දෙනවා. ඒකට පොඩ්ඩක් කල් යනවා. හොඳ ප්‍රශ්නය. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඥා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු මේ ඔක්කොම මාන්නයයි කියලා මම කිව්වොත් මාව සාසනෙන් එලවනවා මල්වත්තේ මානායක ආඳුරුව. උන්වහන්සේ රාසින්වත් පවු නොකලසේක. ඒක බුදුහාමුදුරන්ගේ මාන්නය කිව්වම ගස් බැඳලා ගන්නවා මට. ඇයි මොකද මං කර වරද මොකද්ද? බුදු ගුණ හැම එකක්ම දැන් උන්වහන්සේගේ ගුණනේ ඒ මාන්නේ උන්වහන්සේගේ දැන් මේ එකක් මම කිව්වොත් ඒක මේ ලෝකේ කවුද අනුමත කරන්නේ? අනුමත කරන්නේ. එතකොට බුදු ගුණ ඇදෙන්න පුද්ගලකින් දෙපාය. මහා කාරුණික වෙනසේක, උන්වහන්සේ තථාගත වෙනසේක, සුගත වෙනසේක. දැන් මේ විදිහට අපි කියනවා. දැන් ඒවා කියන්න කෙනෙක් ඉන්නපාය. එතකොට බුදු ගුණ වලින් බුදුහාමුදුරන්ගේ මාන්නයනේ ප්‍රකාශ වෙන්නේ. ඒ මාන්නය නඩත්තු වෙන්නේ. දැන් මේ මේ අදාසක් ඉදිරිපත් කළොත් ලෝකෙන් එන ප්‍රතිචාරය මොකද්ද? ඔබ වහන්සේ පිළිගන්නවද ඒක මාන්නේ කියලා? බුදුගුණ නවහාරාදී බුදුගුණ වලින් බුදුහාමුදුරන්ගේ මහන්නේ නඩත්තු වෙනවාය. ඒ මහන්නේ අපේ එලිදරව් කරනවාය කියලා ඉදිරිපත් කෙරුවොත් අදහසක් ඒකට ඔබ වහන්සේ එකඟද? ඇයි? අවංකවම කියන්නේ මේක සාකච්ඡාවක්නේ. ඇත්ත නැත්ත දාලා අපි කලවම් කරලා ඒක නිදාස් කරලා ගන්න ඕනේ. ඇයි ඔබ වහන්සේ ඒක පිළිගන්නේ නැත්තේ? කෙලෙස් නැහනේ. කෙලෙස් නැහැ. එතකොට මේ බුදු ගුණ වලින් උන්වහන්සේගේ මමත්වයක් පුද්ගල ස්වභාවය ගොඩ නැගෙනවානේ. දැන් වංශය ඉදිරිපත් කළා අතනනේ. මට බැන්න අය, මට නිඳා කළ අය, ඒ ඒ මට කියන එක තුල මාන්නය දෙනවානේ. එහෙනම් එතන අකුසල පැත්තෙන්, පව් පැත්තෙන්, දිෂ්ටි වලින්, දිට්ටි වලින්, එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටි වලින් මොනවාර එකකින් පුද්ගලික හැදෙනවා නම් මේ පැත්තෙත් හැදෙන්න එපායි. සීලවන්තභාවය තුල තාත්ම දෘෂ්ටියක් හැදෙන්න එපා. අවබෝධය තුල තාත්ම දෘෂ්ටිය හැදෙන්න එපා. ඇයි ඒකට ආත්ම දෘෂ්ටිය හැදෙන්නේ නැත්තේ? මම අරහත් වනසේක. මම බුද්ධ වනසේක. දැන් බුදුහාමුදුරේ දේශනා කරනවානේ මම බුද්ධ. එතකොට උන්වහන්සේ බුද්ධ කියන අදහස තුළ උන්වහන්සේ මාන්නේ නෙමෙයි මේ ගොඩ නගා ගත්තේ. උන්වහන්සේ මමත්වයේ නෙමෙයිද මේ නඩත්තු කරන්නේ. දැන් එහෙම අදහසක් අපිට කියන්න බෑනේ. ලෝකේ කවුරුත් ඒක පිළිගන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ සම්මාව තුළ තියෙන්නේ කියලා බැලුවාම සම්මාව නිර්මාණය වෙන්නෙම පුද්ගලයා නැති වෙච්ච තැනලු. ಗುಣ පුරනවා තාපසීන්. මම උන්වහන්සේට වඩා සිල්වන්තයි. මම උන්වහන්සේට වඩා සිල්වන්තයි. උන්වහන්සේ බලන්න නෑ මම උන්වහන්සේට වඩා සිල්වත් වෙනවා. උන්වහන්සේ ඊට වඩා සීලයක් රකින්නවලු. උන්වහන්සේ කියනවා නෑ මම උන්වහන්සේට සිල්වත්යි. ඇයි? උන්වහන්සේ දෙපාරක් වළඳනවානේ. මම එකපාර හරි. මම ඒ පාර වළඳන්නෙත් නෑ. දවස් දෙකට එකපාරක් පින්ඩ පාදන. සිල්වන්තනේ. උන්වහන්සේ මා දවස් දෙකට එකපාරක් උන්වහන්සේ සිල්ව නෑ. වතුර වළඳනවා මම. මම ඊට වඩා සිල්වන්තයි. දැන් ඕම තරංගයට ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට දැන් ගොඩාක් දුර දිග ගිහිල්ලා මේක. උන්වහන්සේට වඩා මම සිල්වන්ත නෑ. උන්වහන්සේ ඇසිපිල්ලම් ගන්නෝනේ. මම ඇසිපිල්ලම් ගන්න නෑ. ඒතර උන්වහන්සේත් ඕම ඉන්නවලු බලාගතයි. ඇසිපිල්ලම් ගන්න නැතුව තර සිල්වන්තයි. දැන් ඕම ඕම ගිහිල්ලා අන්තිමට එක තාපසයෙක් කියලා නෑ. උන්වහන්සේ සිල්වන්තමයි. උන්වහන්සේ මා ශ්‍රේෂ්ඨෙක්. මම වරද පිළිගන්නවා කියලා වැඳලා කියලා ඔබ වහන්සේ හරිම සිල්වන්තයි මට වඩා සිල්වන්තයි. ඒකනේ කියන්නේ. දැක්කා දැන් පිළිගත්තද මගේ සීලය මම ඔබ වහන්සේලා සිල්වන්තයි. එතකොට උන්වහන්සේ කියවල මේ මාන්නේ නිසා ඔබ වහන්සේට වඩා මම සිල්වන්තයි කියලා. උන්වහන්සේ කල්පනා එතකොට නම් මොකද දිනන්නේ ඒක කියලා තින්නේ. මේ මාන්න නිසා ඔබ වහන්සේ මට වඩා දුස්සීලයි. මේ නියතමානිකම නිසා මම ඔබ වහන්සේට වඩා සිල්වන්තයි. ඕ ඉතින් මං එහෙම කියලා බැලුවා ඔබ වහන්සේ මොනවද කියන්නේ කියලා. ඉතින් ඔබ වහන්සේට තරම් ඉතින් එච්චර මට දැනුමක් නැහැ. ඔබ වහන්සේට තරම් මේ තරම් ප්‍රඥාවකුත් නැහැ. ඔබ වහන්සේ මට වඩා ශ්‍රේෂ්ඨයි. දැන් උන්වහන්සේ සිල්වත් වුණා. දැන් ඕම කියන්නේ මේක කෙරවල කොතනද තියෙන්නේ? මට කියන්නක දැන් ඔහොමත් තරංගෙට සිල් රැක්කාම මේකේ කෙරවල කොතනද තියෙන්නේ දෙන්නම දුස්සීලිය මුන් දෙන්නම ಗುಣ අඳුරන්නේ නැහනේ ಗುಣ කියන්නේ තරංගයක් නෙමෙයිනේ නිවීමක් නේ එතකොට දැන් මුන් නිවෙන්න ಗುಣ වඩලා නැහැ නේ කියන්නේ මේ දෙන්නම මේ දෙන්නම කියන තාපසවරු දුස්සීලිය ඇයි දුස්සීලයි ගුණයක් තුල තරංගයක් නැහැ තව කෙනෙක්ට සාපේක්ෂව වඩන එකක් නෙමෙයි නිවනට සාපේක්ෂව වඩන එකක්. තමන්ගේ නිවීමට සාපේක්ෂව වඩන එකක්. පුද්ගලයේ සත්‍යයේ ස්වභාවයක් අදාගතොත් එතන සීලයක් නැහැ. මේකයි මට කියන්න ඕමනාව තියෙන්නේ. එහෙනම් ඔබ වහන්සේ අර කිව්වේ අර මම කියන නිසා පුද්ගල කෙනවනේ මමත්වයක් හැදෙනව නැහැ. ඒක මිත්‍යාවට විතර හැදෙන්නේ. සම්මාවට නිවන නිවීම පිණිස මම දස සිල් රකින්නවා. මම ගොඩාක් සිල්වන්තයි. මගේ නිවීම උදෙසා, මගේ සීලය උදෙසා එතන මම නැහැ. ඇයි? ඒ සීලය තුල එයා නිවෙනවා. ඒ නිවීම අටගන්නේ එයා තුල එයා නැති නිසා. ඉන්නවනම් නිවෙන්නේ නැහැ එයා. එයා ඇවිලෙනවා. පුදුමව දෙමාන වෙලා අවුරුද්දක් න මොකවත්ම නැහැ නේ අවබෝධයක්. ඇයි ඒ එක්කෙනෙක් ඉන්නවනේ අවබෝධය බලාපොරොත්තු එයා මොකද්ද එකක් පතාගෙන බලාපොරොත්තු කොයි වෙලේ හරි ඒක ලැබෙයි කියලා එයා ඉන්නවා. ඒ ආත්ම දෘෂ්ටිය තියෙන අයලා. ඒ නිසා එයා එයා නිවිලා නැහැ. එයා නිවිලා නැහැ. එයා එයා නිවෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය තියෙනවා. ආත්ම දෘෂ්ටිය නැල්ලු. ඒ නැති කෙනත් අවුරුද්දක් වෙලාලු. මාරකට අවුරුද්දක් වෙනවා නේ මානව ජීවිතය. බුදුන් වැඩි නිකන් ඊයේ පැවිදි වුණා වගේ. හරි හරි සරලයි නේ. ඕනතරම් කාලය ඇති මේ ඉඳ නිදා දෙන්න පුළුවන් නම් හරි නිදාස්නේ. බුදුමරි උන්නාන්සේලා අර පස්සේ නැල්ලු. ඇයි? නිවීම වෙනුවෙන් උන්නාන්සේ මානකම කරලා බලාපොරොත්තු දෙක්කනේ උන්නාන්සේ උන්නාන්සේ කොයි වෙලෙත් කම්පන මාර දවස් මාස 10 දවස් 21යි පැය භාගයයි. පුතුමට මා මොකවත් නැහැ. ඊළඟ දවසේ කල්පනා මාස 10 දවස් 22යි පැය 3යි මොකවත්ම නැහැ. උන්වහන්සේ හැමදාම කැලෙන්ඩරේ බල බල කම්පා නයි. අර එක්කෙනෙක් ඉන්නවලු මොකද්ද එක බලාපොරොත්තුෙන් එයාට ඒ බලාපොරොත්තු ලැබුණ නැනිලු. අරුණාසගේ මාසය මේ මොන මාසයද? ඉතින් මොනවද ඉතින් මාසයක් තමයි ඉතින් ඕක. දිනේ ඉතින් කවුද දන්නේ ඉතින් දින බලන්න ඉතින් මොකද්ද ඉතින් අපිට පොල් කඩන්න තියෙනවා අය මොරවල් කො නැහැනේ. දින දන්නේ නැහැ. උන්වහන්සේ හරි නිදහස්ද? මොකද්ද ඒකට හේතුව? උන්වහන්සේ කිසිම බලාපොරොත්තුවක් නැතුව නිවිලා ඉන්න නිසා උන්වහන්සේ නිවිලම යනවා. නිවීම කියන්නේ එහෙමල් නිවීම පිළිබඳවත් බලාපොරොත්තුවක් නැල්ලු. එහෙනම් නිවීම නිසා නම් සම්මාවට ගන්නේ සම්මාව නිසා නම් නිවීමට ගන්නෙ ඒ දෙකම කොයි පැත්තෙන් ආවත් ඒ දෙකම නිර්මාණය වෙන්නේ පුද්ගලයා නැති වෙච්ච නිසා නම් පුද්ගලයා නිරෝධ වෙච්ච ප්‍රතිසතයට සාපේක්ෂව නම් දැන් මම හැදෙන්නේ කොහොමද බුදු ගුණ හැම එකක්ම ඇදිලා තින්නේ බුදුහාමුදුරුවෝ තුල තිබිච්ච පුද්ගල සත්ත්ව ස්වභාවය නැති වෙච්ච නිසා එක කිරියත්තකනේ පොත් කියන්නේ ආයි පාළි කටපාඩම් ඒ කාලේ මට හරියට බෑ ලැජ්ජ වෙන්න දෙයක් නෑ මට හරියට මේ සමහර දේවල් උච්චාරණය කරගන්නත් බෑ මට. ඇත්ත කතාව. ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ. ඉතින් මම මව් භාෂාවෙන් මම මොකවත් දන්නේ නෑනේ. ඒ නිසා මට ඒ දුරු දෙයක්. පාලි වලින් මගෙන් ආන්නේ ප්‍රශ්න. ඉතින් මගෙන් ආනවා. එතකොට ඔබ වහන්සේ කියන්නේ බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කෙලෙස් නඩත්තු කළේ නෑ කියලාද ඔබ වහන්සේ කියන්නේ? මං කිව්වා සිදුවත් කුමරු කෙලෙස් නඩත්තු කළේ නැද්ද කියලා ඇහුවනම් මං ටිකක් හිතනවා බුදු හාමුදුරුවෝ කියන්නේම බුදු වුණා කියන්නම සියලු කෙලෙස් නැසවනේ සියලු කෙලෙස් නැසපු නිසානේ බුදු වුනේ එහෙනම් එතන කෙලෙස් ගැන හාන්න බෑනේ ඒ කියන්නේ ඔයා මොකවත් දන්නේ නැහැනේ බුදුදාම ගැන ඔයා මෙලෝදයක් දන්නේ නැහැනේ බුදුහාමුදුරුවෝ කියන නම කියනකොටම අපට තේරෙන්න ඕනේ එහෙනම් උන්වහන්සේ බුදු වෙලානේ බුදු වුනේ සියලු කෙලෙස් නැසපු නිසානේ එහෙනම් කෙලෙස් ගැන මොනවද අපි කතා කරන්නේ එහෙනම් එයා මොනවද දන්නේ බුදුදාම ගැන අර මිනිස්සු ඔක්කොම ඕගාලේ නාලා ඕන් කළු ගලකින් ඔළුව ගා ගත්තා කියලා පවෙන්ද සිල් ගන්න ආවේ නෑ ඊළඟට පොයට. පස්සේ හැමෝටම මම සිල් දීලා රාජාංගම සිල් දීලා මම මේ බක්කාත්තගේ ගෙදරට ගිහිල්ලා මම නියතමානීව කිව්වා එදා ඒ මාන්නේ කඩන්නමයි මම ඒක කිව්වේ. බක්කාත්තා ගොඩාක් දේවල් දන්නවා කියලා හිතාන ඉන්නවා. නමුත් මම සාමනීර මාව මෙල්ල කරලා සතුටු වෙන්න ඉතින් එදා ඒ සිල් දවසේ ලොකු පාප කර්ම ආනන්තරිය පාප කර්මයක් වගේ එකක්. භික්ෂුවක් අපාසුතාවයට පත් කරලා තමන්ගේ දැනුම පෙන්නලා අර උපාසක ඉස්සරහා පිටේ ලබන ගෞරවය ඒක කරන්න එපා. බක්කත්තේ යම් සීල් ගන්න. ඊළ මම ගිහිල්ලා කතා කරපු නිසා නැවතාව ඊට පස්සේ හරි ගියා. බලන්න මේ හදාස තුල එතකොට ඔබ වහන්සේලා කියන්නේ බුදුහාමුදුරුවෝ කෙලෙස් කිසිම දෙයක් නඩත්තු කළේ නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේම සියලු කෙලෙස් නැතපු නිසානේ. ඉතින් ආයි මොකද්ද කෙලෙස් ගැන කතා කරන්නේ? මේකේ කතා කරන්න දෙයක් නැහැ. ඒ කතා කරනවා කියන්නේ එයා බුදුහාමුදුරුව හඳුරන්නේ බුදු දහම මොකද්ද කියලාවත් දන්නේ නැහැ. එහෙනම් සියලු කෙලෙස් නැසපු නිසාලු බුදු වුණේ. එහෙනම් යම්කිසි කෙනෙක් තුළ සම්මාව පීඨනවා. සම්මාව පවතිනවා. එයා සම්මාව වඩනවා කියන්නේ ඒක වැඩෙන්නේ ඒක වැඩෙන්නේ පුද්ගල ස්වභාවයේ නිරෝධ වෙච්ච ප්‍රතිසතයට සාපේක්ෂව නම් පුද්ගලයා නිරෝධ වෙන්න වෙන්න සම්මාව වැඩිපුර වැඩෙනවා. එහෙනම් සම්මාව ඇති තැන පුද්ගලයා නැ පුද්ගලයා ඇති තැන සම්මාව නැහැ. එහෙනම් මම කියන සංකල්පය ඇදෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඇදෙයි. මිත්‍යාව තිබුණොත්. මිත්‍යාව තිබුණොත් ඇදෙනවා. සම්මාව තුළ මම කියලා එකක් ඇදෙන්නේ නැහැ. එහෙම ඇදෙනවා නම් සියලුම රාතන් වහන්සේලා ආත්ම දෘෂ්ටියක හිටියාය කියන එක තමයි කියන්නේ. මම 이르දි වලින් අග්‍ර. එහෙනම් ඒ අග්‍රකම ලැබුණ කෙනෙක් ආත්මයක් තියෙනවනේ, පුද්ගලෙක් ඉන්නවනේ. එහෙනම් උන්වහන්සේ තාත් වෙලා නැහැ. ওই විදිහට අසූ මහා ශ්‍රාවකයන්ගෙම දෘෂ්ටි ටික තමයි කියන්න වෙන්නේ. සම්මාව ඇති තැන පුද්ගලයේ සත්වයක් නැහැ. ඒ පුද්ගලයේ සත්වයක් නැති නිසා තමයි සම්මාව ඉපදෙන්නේ. ඒ නිසා එතන කිසිම දවසක මම කියලා එකක් නිර්මාණය වෙන්නේ නැහැ. පැහැදිලිද? එන මොනවද වංශයට ඒක සම්බන්ධ වෙන ගැටලු? සතරමා ධාතු වලින් නිදාස් වෙන ක්‍රමයේ දහන්නේ. මාර්ග වඩා සතරමා ධාතු වලින් එහෙම නැත්නම් සතරමා භූතයන්ගෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන සතර ධාතු වලින් කියන ඒ ඒක නේද? ඒකෙන් නිදාස් වෙන ක්‍රමයක් තියෙනවා. හැම බුදු කෙනෙකුම හැම තථාගතයන් වහන්සේ නමක්ම දේශනා කරනවා ඒ මාර්ගයේ වඩපු පුරුදු කරපු කට්ටිය සාදු කියන එක නිවැරදි කියලා. ඒ මාර්ගය හරි කියලා කියනයි. ඒගොල්ලොත් ඒක දන්නවා ඒක හරි කියලා. බුදුර හැමෝම දේශනා කරන. ඒක තමයිලු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරෙන් මේ ලෝකේ කාටවත් නිදාස් වෙලා යන්න බැරිලු. හැබැයි නිදාස් වෙන්න පුළුවන්ලු. නිදාස් නොවි නිදාස් වෙන ක්‍රමයක්ලු ඒක. දැන් පඨවියෙන් මම නිදාස් වෙන්න ඕනේ නම් මේ කය මෙම ඇල්ලුවාම අවු වෙනවනේ. මොකද්ද එක මේ මව්වේ මේ අවු වෙන එකේ මම නිදාස් වෙන්න ඕනේ. එහෙනම් කය අයින් කරලා මම කොහෙද ඉන්නේ? ප්‍රේත ලෝකෙටම. හරි ගියා කියමුකෝ කයෙන් නිදාස් වුණා. ආපෝ ධාතුවෙන් අයින් වෙන්න ඕනේ. දැන් ඊළඟ එකකින් තව එකකට යන්න එපායි. වායෝ ධාතුවෙන් අයින් වෙන්න ඕනේ. තවත් එකට යන්න එපායි. තේජෝ ධාතුවෙන් අයින් වෙන්න. සිතනුත් අයින් වෙන්න ඕනේ. දැන් ඔක්කොම ගාන නම් දැන් මම නිදාස් වෙන්නේ මොනවද? දැන් මට නිදාසක් වෙන්න ඕනේ නේ. නිරෝධයක්, නිරෝධ සමාපත්තියක් පිරිණිවන් පෑම මම බලාපොරොත්තු වෙන අතර අයින් කළාම පිරිණිවන් පාන්නේ මොනවද? මේක ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම හැදිලා තින්නේ හතරෙන් නිසා. ඒකෙන් මට කවදාවත් නිදහස් වෙන්න බෑ. කෙනෙකුට දෙනවා මේම කළ පිටට එකක්. කවදාරි දවසක අපිට පිටට එකක් වදිනවා. එක තාපසයෙක් හිටියලු ඒක කොයි කාලෙද කියලා දන්නේ නැහැ. මීට අවුරුදු 1200 300කට විතර කලින් තාපසෙක්. ඒ තාපසයා කෙනෙකුට කකුලෙන් ගාලා තිනවා. ගෝලයකට භාවනාවේ නිදි. මෙයා ඇවිල්ලා පරිචිත්තෙන් බැලුවල නිදිලු. දුන්නලු කකුලෙන් එකක්. අයියෙන් ගාලා නෑ සාමාන්‍යයෙන් ගාලා තිනවා. ගැව්වාම ඒක ටිකක් වැදුනා. මොකද නිදි? ඕකටද මේ කමටන් ගන්න ආවේ. සාමි සමාවෙන් ආය සමාව දෙලන්න භාවනා කරන හරියට. ඒවල එයා ගියාලු. පස්සේ තාපසයා හරි දුකයිලු. කොච්චරනත් මම ශිෂ්‍යයෙක් තමයි ඉතින් ඒක කරන්න එක සුදුසු නෑනේ. මං කොච්චර අසංවර ඇසුරුනාද. එයාට හරි කම්පාලා ලැජ්ජායි. පස්සේ පසුතැවිලා ඒක හදාගෙන ඒ කමටහන් දීලා එතන නිදාස් වෙලා ගොඩාක් ඈතට ගිහිල්ලා දැන් එයාට හිතෙනවලු. මං අසංවරයි කොච්චර දියුණු වෙලා තිබුණොත් ධාන වැටුවත් මගේ තාම කයේ සංවරය නෑනේ. ටිකක් අසීලයි ඇසුරුනා කියලා කම්පා වෙලා හරි. මම කාලයක් මම භාවනා යෝගී ඉන්නවා කියලා භාවනා යෝගී ඉන්නකොට එයාට සිතිවිල්ලක් ආවලු ගහපු එක කවදාරි මට වැදිනවනේ. හරි. මම භාවනා යෝගී වෙනවා කිසිම කෙනෙක් ඇසුරු නොකර. අවුරුදු 5ක් හිටියලු 10ක් හිටියලු 15ක් හිටියලු කොහොම අවුරුදු 23ක් විතර ඉන්නකොට ඊළාට පැත්තෙන් කැක්කුමක් ආවලු. අල්ලලා බලනකොට පොඩි ගෙඩියක් තියෙනවනේ. හරි අමාරු. ඕම නැමෙන්න බැරිලු ඉස්සරහට නැමෙන්න බැරිලු. හරි කැක්කුමයිලු. පස්සේ පීට වෙලා කට්ටි ඇවිල්ලා ඒක පොඩ්ඩක් සුද්ධ කරලා කපලා කරලා වේද දාලා පත්තු දෙනවා සනීපනවලු සතියක් විතර දුකුත් වින්දාලු. පස්සිලියට තේරුනේ කවුරුත් දාන්න ඕනේ නැල්ලු. කර්මයේ ගොඩ නැගිලා තිබුණා මේකත් පටවියනේ ඉබේ ඒක එන්න පුළුවන්ලු. එයා ඒක ඒක අද්දුටුවයි සත්‍යයි කියලා කියලා තියෙනවා. එහෙනම් අපි කරන කර්ම ඒකාන්ත වශයෙන්ම මිනිස්සු ඇවිල්ලා ගාලා බැනලා දත් කඩලා ඒක පරිසම් දෙයි කියලා හිතන්න එපා. දත් කැක්කුමක් එනවලු. ඉවස ගණ්ඩම බැරිලු. බැරිම තැන මමම අඬුවක් අරගෙන මේ කලල හදිනවලු. ලේ ගලනවලු. මම ඇයි ඒක ඉවස ගන්න බැරිද? ලේ ගිහලා දවස් තුනක් මේක ඉදින් මිලා ඊට පස්සේ හරි ගිහලා සනීප වෙනවලු. ඒකට පොලිසිය යන්න බැරිලු. ඇයි දක් කඩලා නැන්නේ කවුරු? එදා ඒ කඩ කැඩුවලු. ලේ විදිහටම ලේ ගියාලු. ඒ විදිහටම කැක්කුමලු. මූණත් ඉදිමිලා තිබුණලු. ඒ විදිහටම දුක් විඳාලු. හැබැයි කවුරුත් ගැව්වේ නැල්ලු. හැබැයි ඔක්කොම වුණාලු. එහෙනම් මේ මේ කය මේ බම්බයක් විතර උස තියෙන කය හැම සෛලයකම මම කරන්නේ මොනවද? ඒකේ රෙකෝඩ් එක තියෙනවා. කවුරු නොකිරුවත් ඒක ඉබේ මතුවෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ සතරමා භූතයන්ගෙන් නිදහස් වෙන්නම බෑ. හැබැයි නිදහස් වෙන්න පුළුවන් කියලා සීල බුදුවරු දේශනා කරන ඒ ක්‍රමය තමයිලු පටවිය පටවිය වශයෙන්ම මඳුන ගන්නවා. මේක ඝන ස්වභාවයක්. දැන් මේක ඝන ස්වභාවයක් පැදුර ඝන ස්වභාවයක්, පොළව ඝන ස්වභාවයක්, වාලේ ඝන ස්වභාවයක්. ඝන ස්වභාවයක්. දැන් මෙතන රූපයක් නාමයක් තියෙනවද? රූපයක් තියෙනවද? මමනේ කියන්නේ මේක කනුව කියලා. හැබැයි මේක ඝන ස්වභාවයක් ස්වභාවයක් මේක. මේ විදිහට නාමයෙන් රූපයෙන් මේකින සියලුම භෞතිකෙන් නිදාස් කරගන්න පුළුවන් ඝන ස්වභාවයක් වශයෙන් පටවි ධාතුවක් වශයෙන් දකින්නවා. කිසිල් ගෙඩියක් කමන පටවි ධාතුවක් පැණි රසයි වළඳනවා. දොඩම් ගෙඩියක් කමන ඒ කතාව වෙනවා. රවුමට අවු වෙනවා. අරක නිකන් දිගට අවුන ලීයක් වගේ මේක රවුමට අවුන. මේක පටවි දාත ඇඹුල් ටිකක්. මේකත් පටවි දාත ටිකක් ඇඹුල් අරක පටවි දාත එක එක ස්පෙන් රසයි. මේ විදිහට නාම රූප වලින් වටිනාකමින් නිදාස් කරලා පටවිය වශයෙන් අපට අඳුන ගන්න පුළුවන්. ඒ විදිහට මෙයා මුළු ලෝකෙම දකිනවා නම් එයා සෝතාපන්නයි. මොළපරියාය සූත්‍රයේ තමයි ඒක දේශනා කරන්නේ. පටවිය යමෙක් පටවිය වශයෙන් ඇඳින්නා නම් එයා සම්මාවට පැමිණියේයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අමතනම තියෙන ද්‍රව ස්වභාවයක්, ගලන ස්වභාවයක්. ඒකට කොකාකෝලා කියලා, කිරිතේ කියලා අපිනේ එකක් කියන්නේ. ද්‍රව ස්වභාවයක්, ගලන ස්වභාවයක්. වැක්කිරෙන ස්වභාවයක් තියෙනවා. මේ ස්වභාවයෙන් දැක්කාම මේක වටින බීම මේක අඩු බීම. මේක ප්ලේන්ටි කිරිතේ එහෙම එකක් නැල්ල ඔක්කොම ද්‍රවලු. එයා තුළ වටිනාකමක් නැල්ලු. නාමයක් රූපයක් මොකවත් නැල්ලු. ඇලීමක් ගැටීමක් නැල්ලු. නිදාසයක් සෝතාපන්නලු. මෙන්න මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතයම එයා ස්වභාවයක් වශයෙන් දැක්කාම ඇලීමෙන් ගැටීමෙන් ඒ නාම රූප වලින් නිදාස් වෙනවා. අන්න ඒම විතරුණු නිදාස් වෙන්න පුළුවන් වෙන කිසිම දෙයකින් නිදාස් වෙන්න බෑ. එයා අම්මා තාත්තගෙන් නිදාස් වෙනවා. අම්මා තාත්තාට කිව්ව බැඳින්නේ නිදාස් වෙනවා. නිදාස් වෙලා ගුරුවරයාට මගේ අම්මා මේ මගේ තාත්තා මගේ දෙමව්පියන් ඕම අර අම්මා තාත්තා නඩත්තු කරනවා මෙතන ඇවිල්ලා. දරුවෝ ඔක්කොම දාලා ඇවිල්ලා පැවිදි වෙනවා. පොඩි ආන්දරෝ දානේ වළඳනවද? ඒගොල්ලෝ මොකටද මේ වචන වෙනස්නේ? අනික චොකලට් එකක් දෙන්නද ඇසුත් ලොකු වෙනවා මොකද ඒ කතන්දර බලනකොට එයා අර මුණුබුරා වෘත්තල් කරේ ඒ විදියටම ඔළුව යන්නේ ඒ විදියටම ඇසිරෙන්නේ බලනකොට අර පොඩි ආන්දර තුලින් අර අර මුණුබුරා නඩත් වෙනවලු ඒ කියන්නේ මොකවත් නිදාස් වෙලා නැහැ එහෙනම් මොකද්ද ඒකේ තුල තියෙන යථාර්ථය කියලා බලන පටවිය පටවිය වශයෙන් දකින්න නැති නිසා අර නාම රූප වලින් කොච්චර බේරිලා ආවත් මෙතන ඒ නාම රූප වලින් එක නඩත් වෙනවා. නඩත් වෙනවා. එක්ක කොට්ටයක් හරි බදාගෙන ඉන්න අර පොඩි එකා උරේ තියෙන එහෙම කොට්ටෙන් හරි එක නඩද ඒක පටවියක් නේ. මුණුබුරා ඕන්නේ ඒ කොට්ටේ ඇතිලු. සමහර කට්ටිය ඉන්නවා එහෙම. එහෙම නිකන් නාම රූප වලට බැඳිලා. ඒ නිසා ඒකට ඒ ප්‍රශ්නෙට දෙන්න තියෙන සරල උත්තරේ ලෞතර තථාගතයන් වහන්සේගේ උත්තරය යම්කිසි කෙනෙක් සතරමා ධාතු වලින් සතරමා භූතයාගේ නිදාස් වෙන්න ඕනේ නම් එයා සතරමා භූතයත් එක්ක තියෙන ගනුදෙනුව විසඳන්න ඕනේ. ඒකට ඇලීමෙන් ගැටීමෙන් තොර වෙන්න ඕනේ. එහෙම ඇලීමෙන් ගැටීමෙන් තොර වුණොත් සතරමා භූතයත් එක්ක නාම රූප වටිනාකම් එක්ක අපේ සිත ගනුදෙනු කරන ක්‍රමවේදයෙන් නිදාස් වුණොත් එදාට එයා සතරමා භූතයෙන් නිදාස් වෙනවා. එහෙම නැතුව මේ ලෝකේ වෙන ක්‍රමයක් මම දන්නේ නැහැ. එහෙනම් සතරමා භූතනේ මේ දාන මාන මේ පාත්‍ර මේ ඔක්කොම සතරමා භූතනේ. මේක නිදාස් වෙන්න තියෙන ක්‍රමය තමයි ඒ ඇලීමෙන් ගැටීමෙන් සිත නිදාස් කරන එක. නිදාස් වුණාම ඒක පටවි ස්වභාවයක්. හැමෝටම ව්‍යංජන තුන අම්බ වුණා මට එකයි අම්බ වුණේ. ප්‍රශ්නයක් නැහැ. ඇයි? ව්‍යංජන පේන්නේ නැහැ යාට පටවි ධාතුවක්. බත් තියෙනවා පටවි ධාතුව පරිප්පුතින පටවි ධාතුව. ප්‍රශ්නයක් නැහැ. අර බෝංචි නෑ. එහෙනම් එයා ඒක පටවි ධාතුව නෙමෙයි. ඒක බෝංචි වශයෙන් දකිනවා. වටිනාකමින් දකිනවා. වෙන රූපයකින් දකිනවා. වෙන නාමයකින් දකිනවා. ඒකට සාපේක්ෂව ගැටෙනවා. ඒ නිසා බෝංචි වලට යන අබ කියනවා. හැමෝටම පපඩම් දුන්න. ඒතකොට මම හිතන්නේ. ඒතකොට මම මික්ස්ුවක් නෑ. ඉතින් මට පපඩම් හම්බුනේ නැත්තේ. ඒ කියන්නේ පපඩම් කියන එක වෙනම නාමයක්, වෙනම රූපයක්. ඒකට වෙනම වටිනාකමක්. වෙනම ගැටීමක්. බත්තම් වුණානේ. බතුත් පටවිනම්, පපඩනුත් පටවිනම්. ඉතින් පටවිය හම්බ වෙලානේ. ඉතින් තවත් පටවියක් වෙනම ඕනේද? එයායි පටවිය පටවිය වශයෙන් අඳුරන්නේ ඒක වෙනම වටිනාකමකින් අඳුරනවා. ඒ නිසා එයා ඉපදෙනවා. ඇලීමෙන් ගැටීමෙන් නිදහස් වෙන්න පුළුවන් නම් පටවි ස්වභාවයෙන් පටවියෙන් නෙමෙයි පටවි ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන් මෙයා සතරමා ධාතුවේ නිදහස් වෙනවා. පැහැදිලිද? උත්තරේ තව ටිකක් විසඳන්න ඕනේද? මොන වගේ අපැහැදිලි තැනක්ද තියෙන්නේ? තේකලීය වටිනවද කලවරලීය වටිනවද කලවරලීය වටිනවා ඇයි කලවරලීය වටින්නේ ඒකේ අඩියක්. අඩියක් රුපියල් 1500ක් විතර එනවනේ. තේක 350යිනේ. 1500ක් විතර වටිනවා. පොඩි තැනකට පටියක් ගහන්න ඕනේ. අඟලේ පටියක්. කලවරලිය ගහන්න බෑ. එන ගාපුවම පුපුරනවා. ඒක ඉලෙක්ට්‍රෝන වල තද ගතිය වැඩිනේ. එන ගහන්න බෑ. ගැවුවම පුපුරනවා. කැඩෙනවා. මේ තේක් වලට හොඳට එන බයිනවා. දැන් මේ වැඩේට සාපේක්ෂව කලවරද තේක්කද වටිනාකම වැඩි. ඇයි ඒ තීරණය ගත්තේ? කලවරනේ වටින්නේ 1500යිනේ. ඇයි ඒ තීරණය ගත්තේ? අවශ්‍යතාවයට සාපේක්ෂව ඒකෙන් ලැබෙන ප්‍රයෝජනයට සාපේක්ෂව වටිනාකම වැඩි. යාළුවෝ 10ක් ඉන්නවා. එකම යාළුවෙක් ඉන්නේ යාගෙන් පුදුමාකාර සාහනයක් තියෙනවා. ෆෝම් එකක් පුරවන දුන්නකම නියමයට පුරවන. එයාට දැනුම තියෙනවා. එයා ලස්සන දේවල් කරලා උපදෙස් දෙනවා. ඒ දෙයට වටිනාකම වැඩි. අපට ලැබෙන ප්‍රයෝජනේ අපි ලබන සාහනය. මේකට සාපේක්ෂව තමයි වටිනාකම් ලැබෙන්නේ. දැන් ආහාර වලට වටිනාකම් ලැබෙන්නේ රසට සාපේක්ෂව. රසට සාපේක්ෂව අලවොද්දක් තියෙන හරි රසයි. අද කවුරු අලවොද්දක් අදලා තියෙන නියමෙට තියෙනවා. අර වටින ව්‍යංජන තියෙනවා ලීස් කැරට් අලවොද්ද දෙන්නකො මට. ඇයි අලවොදි දෙන්න කැරට් නෑ ඒක ඕනේ නෑ. ඇයි වටිනාකම වැඩි රස වැඩිනේ රසට සාපේක්ෂව. ලීස් තෙල් දාලා තියෙනවා. අනිත් ව්‍යංජන කටේ තියෙන අල ඕනේ නෑ. ලීස් ටිකක් දෙන්නකො. එදාට ලීස් වටිනාකම වැඩි. ඇයි ඒ රසට සාපේක්ෂව. ඇස් වලට රූපෙට සාපේක්ෂව රූපෙට සාපේක්ෂව කනට මීරි ශබ්දයට සාපේක්ෂව වටිනාකම් වැඩි. ඒ නිකන් තගරම තට්ටු කරනවා වගේ ඕම ඉතින් කවි නොකිය හිටියනම් ඉවරනේ. සමහර කටිය කවි වල අර්ථය මොකවත්ම නැල්ලු. පුදුම කටහඬ. අයියේ ඒ මීරිභාවයට සාපේක්ෂව වටිනාකම තියෙනවා. එහෙනම් මේ ආයතන අයම ඒ සංඥා සංස්කාර ගනුදෙනු කරන ක්‍රමවේදයට සාපේක්ෂව වටිනාකම් නිර්මාණය වෙනවා. කනට මීරිට සාපේක්ෂව, ඇසට රූපයට සාපේක්ෂව, දිවට රසට සාපේක්ෂව, නාසයට ගන්ධයට සාපේක්ෂව, ස්පර්ශයට ඒ ස්පර්ශ කරන භාණ්ඩයට සාපේක්ෂව සාපේක්ෂක ධර්මතාවයක් තියෙනවා. මේව තමයි වටිනාකම් හැදෙන්නේ. පටවිය පටවිය වශයෙන් දකිනවා නම් පටවිය පටවිය වශයෙන් දකිනවා නම් දිවේ ප්‍රශ්නේ අතේ ප්‍රශ්නේ විසඳුණා. ආපය ආපය වශයෙන් දකිනවා නම් ඒ දිවේ ප්‍රශ්නේ අතේ ප්‍රශ්නේ විසඳුණා. වායුව වායුව වශයෙන් දකිනවා නම් කනේ ප්‍රශ්න නාසයේ ප්‍රශ්න උලම් ප්‍රශ්න විසඳුණා. තේජෝ තේජෝ වශයෙන් දකිනවා රූපෙට එන ඒ ආලෝක දාතේ ප්‍රශ්න විසඳුණා. සිතවිලි වලට එන සිති සිතේ ප්‍රශ්න විසඳුණා. ඒ සතරමා භූතය තමයි මේ ආයතන පායක ගනුදෙනු කරන්නේ. ඒගොල්ලෝ ගනුදෙනු කරන ස්වභාවයන් අතර තමයි ඒ දේශනා කරලා තියෙන්නේ. ඒක භූතයන් වශයෙන් දැක්කාම, ඒක ස්වභාවයන් වශයෙන් දැක්කාම, ඒ ස්වභාවය තුළ වටිනාකම් ගොඩ නැගෙන්නේ නැති නිසා, ගනුදෙනු කෙරෙන්නේ නැති නිසා, එයා ඒ ධාතුවේ නිදාස් වෙනවා. ඒක පුරුදු කරන්න. පැහැදිලිද? තව ප්‍රශ්න තියෙනවා. 我放心。 සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා